අරුණ මනතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමින් වහන්සේ ස්වාමීන් වහන්සේ අද ගිය සැරේ වගේ අපිට බොහොමත්ම ප්‍රායෝගික පැත්තෙන් වැදගත් වෙන ඊ타ත්ම වැදගත් කරුණු වගේක් අපිට කියලා දුන්නා. ඒකට ස්වාමීන් වහන්සේට බොහොමත්ම පින් සිද්ධ වෙනවා. කාරණා තුනක් වගේ ගැන මට ඒ ගැන අහන්න තියෙනවා. ස්වාමීන් වහන්සේ කාමෝපාදාන ගැන ස්වාමීන් වහන්සේ අපිට මේ විස්තර කරනකොට මේ මේ විදිහට ඇති වෙන එක හොඳටම පැහැදිලි වුණා. හැබැයි ඒත් එක්කම හැඟීමක් හිතට ආවා දැන් අපි ආත්මෙන් ආත්මට දිගටම යන කට්ටිය එතකොට අපිට පුළුවන් වුණාට සීලය ඉන්ද්‍රිය සංවරය යම්සි ප්‍රමාණයකට භාවනාව ආදිය කරගෙන කා උපාදාන తත්වය අඩු කරගන්න ජීවිතයේ තුලම උනත් අඩු කරගත්තට අර මූලික මුල තියනවා නේද ස්වාමින්වහන්සේ. ඒ නිසානේ ඔව් ඒ කියන්නේ දැන් අපිට උපාදාන අඩු කරගන්න පුළුවන්. හැබැයි තණ්හාව තියන තාක්කල් උපාදාන නැති වෙන්නේ නැහැ. ඉතින් අපිට උත්සාහ කරමින් ටික ටික අඩු කරන්න පුළුවන්. ඊළඟ ඊළඟ ආත්ම භාවලත් එහෙම අඩු කරගෙන අඩු කරගෙන යන්න පුළුවන් නම් ඒ තැනත්තාට සසර ගමන කෙටි වෙන්නට සසර ගමන සැහැල්ලු වෙන්නට සුඛ ප්‍රතිපදාවකින් ඒ තැනත්තාට මේ ගමන යන්නට ඒ සඳහා හේතු වෙනවා අර උපාදානයන් අඩු කර ගැනීම. හැබැයි තණ්හාව තියෙන තාක්කල් ඒ තනත්තා සතුව ඒ උපාදානය ක්‍රියාත්මක වෙනවා මොකද ඒ තණ්හාව නිසා උපාදානය උපාදානය නිසා තමයි ඊළඟ භවයට අපි සම්බන්ධ වෙන්නේ එහෙමයි. එතකොට ඒ තණ්හාව දුර්වල වෙන්න පටන් ගන්නවා මෝහය අඩු වෙනකොට. අඩු වෙන්න අඩු වෙන්න. තණ්හාවේ. අවිද්‍යාව මෝහය අඩු වෙන අඩු වෙන තරමට තණ්හාව අඩු වෙනවා. තණ්හාව අඩු වෙන අඩු වෙන තරමට අර උපාදානය අඩු වෙනවා. එතකොට දැන් සමහර කෙනෙකුට සමහර කරුණු සම්බන්ධව තණ්හාව අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට තියෙන තණ්හාව තියෙන කාරණේ ගැන දැඩි උපාදානයක් තියෙන්න පුළුවන් අනිත් අයටත් වඩා. එහෙම යම් යම් විශේෂ අවස්ථා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර කරුණු ගැන ඒගොල්ලෝ බොහොම මධ්‍යස්ථයි. ඒවා එච්චර තෘෂ්ණාවෙන් ග්‍රහණය කරන. මොකද එක් එක්කෙනා තෘෂ්ණාවෙන් අල්ලගන්නේ එක එක පැතිනේ. එහෙමයි උදාහරණයක් ඇටියට ගත්තොත් සමහරුන්ට මුදල් පිළිබඳ තෘෂ්ණාව බරපතලයි. සමහරුන්ට මුදල් ගැන එච්චර නැහැ. ඒගොල්ලන්ට මේ ඉන්ද්‍රිය පිනවීම, ස්ත්‍රී පුරුෂයන් ඇසුරු කිරීම, කාමාශ්‍රය දැන්න ඒව ගැන තමයි ඒගොල්ලන්ගේ වඩා බැඳීම සමහරුන්ට මේ දෙකම ඉච්චර නෑ. අර මත්පැන් බොන එක ගැන, මත්ද්‍රව්‍ය පරිහරණය කරන එක ගැන තමයි ඒගොල්ලන්ගේ දැඩි උනන්දුව තියෙන්නේ. සමහරුන්ට එහෙමත් නෑ. ඔය යාන වාහන තියාගන්න එක, ගෙවල් හදන එක, ඉඩම් ගන්න එක ඕවා ගැන තමයි. සමහරුන්ට මොකක්වත් නෑ. සින්දුවක් අහන එක, රස කෑමක් කන එක ඒ විදිහට. කොහොම එක එක්කෙනාගේ බැඳීම තියෙන පැති වෙනස් වෙන්නට පුළුවන්. එතකොට අනිත් පැත්තෙන් බොහොම සමබරයි වගේ පෙනුනට සමහර පැති වලින් දැඩිව ග්‍රහණය කරගෙන තියෙන්නටත් පුළුවන්. ඉතින් මේ මේ සමස්තය අපිට සමබර කරගෙන ටික ටික අඩු කරගන්න පුළුවන් වෙන්නේ අවිද්‍යාව අඩු වෙන තරමට. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ හැබැයි